समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मम् मुनिराजत् सुनन्तु सद्गमुग्रदम् धम्मस्तवनकालो अयम् भदन्ता धम्मस्तवनकालो अयम् भदन्ता धम्मस्तवनकालो अयम् भदन्ता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 අත්නින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධ්‍යාති සද්ධාබර පින්වත්නි මේ ඇයට අද දින මා කල්පනා කළා අනාත්ම ලක්ෂණය ගැන ඊටාම සරල ධර්ම කරුණු කීපයක් කියා දීමට නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම කෙනෙක් විසින්ම මේ අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නටම ඕන. සෝවාන් වෙන්නේ අනාත්මය භාවනාව තුළින් දැකීම තුළින් සකදාගාමි අනාගාමි අරහත් ආදී අනිත් මාර්ගඵල ලබන්නේ අනාත්ම ලක්ෂණය භාවනාව තුළින් අත්දැකීම තුළින් ඒක නිසා නිවන් ලැබීමට අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන්නටම ඕන. එම නිසා මෙම දේශනාවේ කියන ලබන ඊටාම සරල වූ මේ කරුණ ටික අවබෝධ කරගෙන ඒ අනුව පිළිපදින්නට දැන් සිතා ගැනීම ඉතාමත්ම සුදුසුයි. අර කලින් මා කියපු ගාථාවේ සිටි අදහස මෙන්න මේකයි. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අනාත්මයි කියලා යම් කලක නුවණින් දකිනවා නම් එවිට මේ ධර්මතාවයන් මේ ලෝකයේ තියෙන සියලුම දේවල් කෙරෙහි කරකිනවා එයින්ම මේ සංසාර දුකින් මිදලා නිවන් ලබන්නට පුළුවන් වෙනවා ඒක මාර්ගයක් වෙනවා කියන එකයි. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අනාත්ම වශයෙන් සැලකුවොත් ඒකම නිවන් ලබා ගැනීමට හේතු වෙන මාර්ගයක් බවට පත් වෙනවා කියන එකයි. ඒ නිසා මේ ධර්ම දේශනාව හොඳින් අහන්න නැවත නැවත අහලා කල්පනා කරලා හිතේ ධර්මයේ කරගෙන ඒ අනුව පිළිපදින්න. අනාත්මය කියන එකේ කෙටි අදහස මෙන්න මේකයි. අනාත්මය කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන එකයි. දැන් තමාගේ ඇඟයි සිතයි අරගෙන මේ මම මේ මගේ ඒ වගේම වටු පිට දිහෙදර ඉඩකනම් මාගේ අරගෙන මගේ මගේ කියලා එහෙම හිතාගෙන ඉන්නා ලෝකයේ සත්‍යය මේ අනාත්ම කියන එකේ තේරුම මේ ශරීරය තුළ තමාගේ ඇඟ සහ සිත තුළ මම කියලා ගන්නට කිසිම දෙයක්වත් නැහැ මගේ කියලා ගන්නට කිසිම දෙයක්වත් නැහැ ඒ වගේම බාහිර ලෝකයේ කිසිම දෙයක් මගේ නෙවෙයි මමත් නෙවෙයි මේවා කිසි දෙයක ආත්මයක් කියලා ගණන් දෙයක් ගන්නට නැති බව තමයි අනාත්මය කියන එකේ කෙටි තේරුම. දැන් මේක මේ ආයත පැහැදිලි අනාත්මය කියන්නේ එතකොට මොකක්ද මම කියලා ගන්නට කිසිවක් නැහැ. මගේ කියලා ගන්නට කිසිවක් නැහැ. ආත්මය කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. ඔන්න ඔබ තමයි අනාත්මය කියන්නේ. මේ අනාත්මය පිළිබඳව තේරුම් ගන්නට ඉතාම පහසුවෙන් හැකියකම ලැබෙනවා මේ මගේ කියන හැඟීම සමාගයේ සිටේ තියෙන එකක් කියන අවබෝධය ඇති කරගතහොත් ඒ කියන්නේ දැන් උදාහරණයක් මේ ඇයිද කිව්වොත් අපි හිතමු ඇඳුමක් පළඳුමක් කෙනෙක් ගන්නවා සාරියක් හරි කමිසයක් හරි මොකක් හරි ඇඳුමක් පළඳුමක් ඊට පස්සේ ඒක මගේ ඇඳුම මගේ සාරිය මගේ කමිසය ආදී වශයෙන් තියෙනවා හිතනවා ඒ මගේ කමිසය මගේ සාරිය මගේ ඇඳුම කියන සිතුවිල්ල ඒ සිටීම තමන්ගේ හිත තුළ තියෙන දෙයක් විනා ඒ හැර ඒක මේ ඒ සාරිය හෝ කමිතේ හෝ ඇඳුමේ කියන එකක් නෙවෙයි. සාරිය වෙනම දෙයක්, ඇඳුම වෙනම දෙයක්, කමිතේ වෙනම දෙයක්. ඒක දැත්තකින් ඔහේ තියෙනවා. අපි ඒක හිතෙන් හිතනවා මේක මගේ මගේ මගේ කියලා. එතකොට ඒ මගේ කියන එක තියෙන්නේ තමාගේ හිත තුළ. හිතේ තියෙන හැඟීමක් මගේ කියන එක. මේක තේරුම් ගන්න. මගේ කියන එක හිතේ තියෙන හැඟීමක්. ඒ හැර වෙන දෙයක් නෙවෙයි. ඒක හොඳට දැන් තේරුම් ගත යුතුමයි. මගේ කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි. ඒකට තව උදාහරණයක් අපි කියමු. තමන්ගේ ගේ දොර ගන්නවා. මගේ වස්ස, මගේ පිටිය, මගේ කුඹුර, මගේ ගේ ආදී වශයෙන්. මේවා ওই පැත්තකින් තියෙනවා. වස්ස පැත්තකින් තියෙනවා. කුඹුර ඔය පැත්තකින් තියෙනවා. ගේ පැත්තකින් තියෙනවා. අපේ හිතේ හැඟීමක් තියෙනවා. අදහසක් තියෙනවා. මේක මගේ මගේ කියලා. එතකොට මගේ කියන අදහස තියෙන්නේ හිතේ. එහෙම නැත්නම් කුඹුරේ නෙවෙයි, වස්සේ නෙවෙයි, ගේ නෙවෙයි. මේ විදිහට තමයි ලෝකයේ ඕනෑම දෙයක් අපි හිතමු සුරතරට ඇතුළු කරන ඇට ඇට ඇටි දෙඩි කරනවා ගෙවල් වල බල්ලෝ බලල්ලු කුරුල්ලෝ වැනි සත්තු. ඒ අයට හිතනවා මේ මගේ බල්ලා මේ මගේ බලු පැටියා මේ මගේ <coughs> මේ මගේ බලලා ආදි වශයෙන්. ඒ මගේ කියන එක තියෙන්නේ ඔහුගේ සිත තුළ. එහෙම නැතුව ඒ බල්ලාගේවත් ඒ බල්ලාගේවත් ඒ ඇති කරන සතාගේවත් කය තුළ නෙවෙයි. මේක තේරුම් ගන්න. මේ වගේම තමයි අපේ අපේ යාළු මිත්‍රයෝ ඉන්න මගේ යාළුවා මගේ මිත්‍රයා කියලා කියනවා. අපි කලින් දන්නේ නැති එක්කෙනෙක් එක්ක ටික කාලයක් ඇතුළු කරනවා ආශ්‍රය කරාට පස්සේ අපි හිතනවා මේ මගේ මිත්‍රයා මගේ යාළුවා කියලා. ඒකත් Tamange හිතේ තියෙන හැඟීමක් විතරයි. මේකත් හොඳට තේරුම් ගන්න. ඊළඟට ඔන්න Tamange නෑදෑයෝ මගේ නෑදෑයෝ මගේ නෑදෑයෝ කියලා හිතනවා. ඒකත් තමන්ගේ හිත තුළ තියෙන හැඟීමක් විතරයි වෙන දෙයක් නෙවෙයි ඒක හිතේ තියෙන දෙයක් පමණයි ඔන්න ඊළඟට ගන්නවා මගේ සහෝදරයෝ, මගේ සහෝදරයෝ, මගේ පුතා කියලා, මගේ දුව කියලා. මේවත් හිතේ තියෙන අදහස්, හිතේ තියෙන හැඟීම් පමණයි. දැන් ඔය ස්ත්‍රීතාවල එහෙම ළමයි හම් වෙන්න ගියාම ළමයි මාරු වෙනවා බොහෝ අවස්ථාවල ළමයි මාරු කරවනවා. එතකොට අර තමන්ගේ ළමයා නෙවෙයි වෙන ළමයෙක් මේ ගෑනු ළමයෙක්යි තේන් ළමයෙක්යි තමන්ගේ වෙන ළමයෙක් තමන්ට ලැබෙන්නේ. ඒත් මේක මගේ පුතා මගේ පුතා කියලා ඒ අම්මලා හිතාගෙන වැඩ කරනවා. නැත්තම් අපි හිතමුකෝ ඔන්න පූන්තින කාලේ කිරි දරුවන් කාලේ ළමයෙක් දෙනවා හදාගන්න වෙන කෙනෙකුට. ඒ අය මේ තමන්ගේ දෙමව්පියන්ගේ ඇත්ත දෙමව්පිය ගැන කියන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ ඒ ළමයා. දැන් ඉතින් ඔය ඒ ළමයා ලොකු වෙනවා. ලොකු වෙනාට පස්සේ තමන්ගේ ඇත්තම අම්මා දැක්කට පස්සේ මේ මගේ අම්මා කියලා අදහසක්වත් එනවා. ඒ මෙන්නේ නැහැනේ. ඒක එයාගේ හිතේ නැහැ. නැත්තම් තමන්ගේ අයියා හරි අක්කා හරි නංගිලා හරි දැන් ඔන්න දකිනවා. මෙයා ඒ ගැන කිසිම දන්නේ නැහැ. මේ අය වෙන පවුලක ඈතට ගිහිල්ලා හැදුනේ. එහෙම මේ හැදිච්ච නිසා මේ තමන්ගේ අයියා, මේ තමන්ගේ මල්ලි, නමන්ගේ අක්කා, නංගි කියලා එහෙම අදහසක් එනවාද ඒ අය දැක්කම. එන්නේ නැහැ. මොකද හේතුව ඒක හිතේ එයාගේ නැති නිසා. මේකෙන් හොදට තේරුම් ගන්න උත්සාහ ගන්න මේ මගේ අයියා, මගේ මල්ලි, මගේ නංගි, මගේ අක්කා, ඒ වගේ මගේ පුතා, මගේ දුව ආදී දේවල් කියනකොට ඒ හැම එකක්ම තමන්ගේ හිතේ තියෙන හැඟීමක් විතරයි. මේක තව තැනක් හොඳට නැවත නැවත හිතලා තේරුම් ගන්න. මේ මගේ කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි. දැන් මගේ අම්මා මගේ තාත්තා කියන. අපි හිතමු අර හදාගන්න දුන්න ළමයා කුංචි කාලෙම දුන්න ඈත කොහේ හරි හදාගෙන හදාගෙන යනවා එයා දුක් කියලා ලොක් වෙලා. තමන්ගේ අම්මා තාත්තා දැක්කත් මේ මගේ අම්මා මගේ තාත්තා කියලා හැඟීමක් එනවාද? එහෙම අදහසක් එනවාද? එහෙම එන්නේ නැහැ. මොකද දන්නේ නැහැ එයා. ඉතින් ඒ අදහස මගේ තාත්තා මගේ අම්මා කියන එකත් තමන්ගේ හිතේ තියෙන හැඟීමක් විතරයි. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ලෝකයේ මොනම පණ ඇති දෙයකට හරි ඒ කියන්නේ සත්‍යයකට හරි පණ නැති දෙයකට හරි මගේ කියලා අපි හිතනවා නම් ඒක අපේ හිතේ තියෙන අදහසක් විතරයි අපේ හිතේ තියෙන හැඟීමක් විතරයි ඒ හැඟීම කවුද ඇති කරගත්තේ ඒ හැඟීම ඇති කරගත්තේ අපි විසින්මයි ඒක නිසා අපිට පුළුවන් ඒ හැඟීම අයින් කරන්න අවශ්‍ය නැහැ ඒක දැන් තේරුම් ගන්න. එතකොට මගේ කියන එක අපේ හිතේ තියෙන හැඟුමක් අදහසක් විතරයි කිය. ඒ පළවෙනි කාරණාව ඒක හොඳට තේරුම් ගන්නට පුළුවන් පහසු දෙයක්. ඊළඟට මේ Tamange ඇඟ සහ සිත හැර ඒ කියන්නේ Tamange ඇඟ තියෙනවා, සිත තියෙනවා, ඒක නැතුව ඒක හැර එයින් බාහිරව තියෙන ලෝකයේ කිසි දෙයක් Tamange නෙවෙයිනේ. දැන් උදාහරණයක් වශයෙන් ගන්න ඔන්න කනට සද්දයක් එන කුරුල්ලෙක් කන සද්දයක් බල්ලෙක් කෑ ගහන සද්දයක් වාහනයක් යන සද්දයක් නැත්නම් මිනිහෙක් කතා කරන සද්දයක් මොනවා හරි සද්දයක් එන ඒ සද්දේ තමන්ගේද මගේද වෙන පැත්තක තියෙන සද්දයක් මේක ඒක මගේ කියලා ගන්නවා නම් හරිද ඒක සම්පූර්ණයෙන් වැරදි. දැන් මේක තේරුම් ගන්න සද්දය කියන එක අපේ කනට ඇවිල්ලා වදිනවා සද්ද. ඒ සද්ද Taman ගෙනේ. අපි හිතමු කෙනෙක් අපිට ප්‍රශංසා කරනවා හොඳයි හොඳයි කියලා ಗುಣ කියනවා. මේ ශබ්ද ඒගොල්ලෝ පිට කරනකොට ඒක අපේද? නෑ ඒකත් අපේ නෙවෙයි. ඒක නිසා ඒ අනුන් කියන හොඳක් වුණත් අපේ අපේ කියලා ගන්න ඕනේ නෑ. දැන් හිතමු අපි කෙනෙක් අපිට කෙනෙක් බනිනවා. අපිට නිඳා කරනවා. අපට අපකීර්ති කරනවා. අපට අපහාස කරනවා. ඒකත් අපේද? නෑ ඒකත් අනුන්ගේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් මේ ශබ්දය කියන එක අනුන්ගේ දෙයක් කියලා කවුරු දැන්නත් මොකක්වත් Tamanට හිතන ඕම් හිතන්නේ නැතුව හිතට දුකක් නැතුව ඉන්න පුළුවන්. මට මොකද ওই අනුන්ගේ සද්දයක් නේ කියලා. මෙන්න මේක තේරුම් ගන්න ඒ ශබ්ද කියන ඒවා එතකොට ඔන්න අනුන්ගේ. දැන් ඔන්න ඒ කනට ඇහෙන ශබ්ද. ඇහැට පේන රූප කියන. ඇහැට පේන විවිධ රූප තියෙනවා. ඒ එකක්වත් තමන්ගේනේ ඇහැට තියෙන ගහක් කොළක් පේනවා. ඒක තමන්ගේනේ කන්දක් පේනවා. ඒක තමන්ගේනේ කොළවක් තියෙන ගයක් පේනවා. ඒක තමන්ගේනේ ඇහැට යම්තාක් දේවල් පේනවා නම් තමන්ගේ බාහිර වයේවා තියෙන්නේ. ඒ කියන්නේ ඇහැ පිළිනම දෙයක්. බලන ඇහැට පේන රූප වෙන දෙයක්. ඒතකොට ඒ ඇහැට පේන රූප එකක්වත් තමන්ගේ නෙවෙයි. මේකත් තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ ඇහැට පේන රූප මගේ නෙවෙයි කියලා. දැන් අපි හිතමුකෝ නාසයට දැනෙන ගඳ සුවඳ ඔය මොනවා හරි ගඳක් හරි සුවඳක් හරි දැනෙනවා. ඒ ගඳ සුවඳ Tamangeද? ඒක පිට තියෙන එකක් නෙයි. Tamange දෙයක් නෙවෙයි. ඒක නිසා ඒ ගඳ සුවඳ කියන එක ඒකාන්තයෙන්ම මගේ නෙවෙයි කියලා මෙයාට හිතන්න පුළුවන්. දැන් ඔන්න දිවට රස දැනෙනවා. අපි හිතමු පරිවිල කෑල්ලක් කැපුවා ඔන්න තිත්ත රස ආවයි කියලා. මේ තිත්ත රස තියෙන දිවේ නෙවෙයි. තිත්ත රස තියෙන කරවිල කෑල්ල. එතකොට ඒ කරවිල කෑල්ලේ තියෙන තිත්ත රස අපේ එකක් නෙවෙයිනේ. ඒ වගේ තමයි පැණි රස හරි, ඇඹුල් රස හරි, කහට රස හරි මොනවා හරි රස තියෙනවා නම් ඒ රස තියෙන්නේ තමන්ගේ දේවල් නේ අනුක බාහිර දේවල්. තමන්ගේ නෙවෙයි, දිවේ දෙයක් නෙවෙයි රස කියන එක. දැන් මේකත් තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ. දිවේට ගෑවුනහම රස අපිට දැනෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් රස කියන එක අපේ දෙයක් නෙවෙයි බාහිර දෙයක්. අපි හිතමු මේ දෙහි කෑල්ලක් අඩේ ගෑවොත් ඇඹුල් රස දැනෙනවා. ඒ ඇඹුල් රස අපේ එකක් නෙවෙයි දෙහි කෑල්ල කියන එක. ඒක නිසා රස කියන එක අපේ නෙවෙයි. අපි හිතමුකෝ දැන් කයට මොන හරි ගෑවෙනවා. දැන් ওই ඇඳ ඇතිරිලි ගෑවෙනවා, කොට්ට මෙට්ට ගෑවෙනවා, ඇඟේ ඇඳලා තියෙන ඇඳුම් ගෑවෙනවා. මේ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ඇඳුම් ආදී Tamanගේ නෙවෙයි. ඒවා බාහිර දේවල්. මේක මගේ නෙවෙයි. අපි හිතමු කයට ගෑවෙනවා පණ ඇති දෙයක්. තාත්තේ කවු හරි තාත්තේ කරි ගෑණියක් හරි මිනිහෙක් හරි ඇඟේ ගෑවෙන. ඒ බාහිර ගෑවෙන තත්ත්වය පණ ඇති දේ Tamanගේ නෙවෙයි. ඒක අනුන්ගේ. එන්න මේකත් තේරුම් ගන්න. එතකොට ඇහැට පේන රූප මගේ නෙවෙයි. කනට ඇහෙන ශබ්ද මගේ නෙවෙයි. නාසයට දැනෙන ගඳ සුවඳ එව්වත් මගේ නෙවෙයි. දිවට දැනෙන රස එව්වත් මගේ නෙවෙයි. කයට දැනෙන නොයෙක් දේවල්, කයට ගෑවෙන නොයෙක් දේවල් ඒව එකක්වත් මගේ නෙවෙයි. මොකද හේතුව ඒව එකක්වත් Tamanගේ නෙවන්නේ. මොකද හේතුව ඒවා Tamanගේ ඇඟෙන් පිට දේවල් කියලා. මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මෙන්න මේ විදිහට පතමාචානන්ද අනත්ත සංඥා ඓධානන්ද වික්ඛෝ වරණිලතෝ වරුත්තමූලගතෝ වාසුඤ්ඤාගාරගතෝ අයිතිපටිසංජේකති සක්කුම් අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ධානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොක්ඛබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තියං උච්චතානන්ද අනත්ත සංඥා ඒකේ තේරුම මේකයි මොකද්ද මේ අනාත්ම කියන හැඟීම ඒකට කියනවා ඇහැ තමන්ගේ එකක් නෙවෙයි ඇහැට පේන රූප තමන්ගේ එකක් නෙවෙයි අපි දැන් මේ ඇහැට පේන රූප ගැන තමන්ගේ නෙවෙයි කිව්වේ කන තමන්ගේ එකක් නෙවෙයි කනට ඇහෙන ශබ්ද තමන්ගේ දෙයක් නෙවෙයි ආත්ම නෙවෙයි නාසය තමන්ගේ එකක් නෙවෙයි නාසයට දැනෙන ගඳ සුවඳ තමන්ගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි දිව තමන්ගේ එකක් නෙවෙයි දිවට දැනෙන රස තමන්ගේ එකක් නෙවෙයි ආත්මයක් නෙවෙයි කය තමන්ගේ නෙවෙයි, කයට දැන දේවල් තමන්ගේ දෙයක් නෙවෙයි. ඒ වගේම හිතත් තමන්ගේ නෙවෙයි. මේ ටිකෙන් අපි මේ කිව්වේ මොනවද? ඇහැට පේන රූප, ඒව තමන්ගෙන් පිට තියෙන දේවල්. කනට ඇහෙන ශබ්ද, ඒවත් තමන්ගෙන් පිට තියෙන දේවල්. ගඳ සුවඳ, ඒවත් තමන්ගෙන් පිටයි. ඒ වගේම දිවට දැනෙන රස ඒවත් Tamangen පිට Tamange ඇඟෙන් හසිතෙන් පිට තියෙන දේවල්. කයට දැනෙන දේවල් මොකක් හරි ඇඳ ඇතිරි පොට්ට මෙට්ට පණ ඇති පණ නැති ඕනෑම දෙයක් ගෑවෙනකොට දැනෙනවනේ. ඒක එකක්වත් තමන්ගේ ඇඟේ නෙවෙයි ඇඟෙන් පිට තියෙන දේවල්. තමන්ගෙන් පිට ඒවා තමන්ගේ නෙවෙයි මගේ නෙවෙයි. මේක දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕන. ඉතාලම පහසුයි. එතකොට ඔන්න කරුණු දෙකයි ජීවේ දැන්. මගේ කියන හැඟීම තියෙන්නේ හිතේ බාහිර වස්තුවක නෙවෙයි. මගේ කියන එක හිතේ තියෙන අදහසක් විතරයි. ඒ පළවෙනි කාරණා. ඒක තේරුම් ගන්න තමන්ටම තේරෙන්න ඕනේ. මේක මේ මං කිව්වට නෙවෙයි. තමන්ටම තේරෙන්න ඕනේ මේ මගේ කියන එක මගේ හිතේ තියෙන අදහසක් හැඟීමක් විතරක් නේද කියන අදහස තමන්ටම තේරෙන්න ඕනේ. ඊළඟට ඇඟට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ඒ දේවල් වලට මේව එකක්වත් තමන්ගේ තමන්ගෙන් බාහිර දේවල් ඒවා මගේ නෙවෙයි කියලා දැන් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. මේ දෙකම ඊටාම පහසුයි. තේරුම් ගන්න එක ඊටාම පහසුයි. දැන් තියෙන්නේ තමන්ගේ ඇඟයි සිතයි. මේක තමයි ඉතින් මගේ නෙවෙයි මම නෙවෙයි කියලා හිතාගන්නට අමාරු දෙයක්. දැන් මේකෙන් ඇඟ වෙනම දෙයක් හිත වෙනම දෙයක්. මේක හොඳට තේරුම් ගන්න. තමන්ගේ ඇඟ වෙනම දෙයක්, තමන්ට දැනෙන සිත තවත් දෙයක්. මේ සිතේ කොටස් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. මේ ඇයට තේරෙන විදිහට එකෙන් කොටස් දෙකක් විතරයි අපි කියන්නේ. දැන් හිතේ තියෙනවා හිතට දැනෙන නොඑක් වේදනා, සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා. එතකොට හිතින් ওই දේවල් හඳුනා ගන්නවා රූප හඳුනා ගන්නවා ශබ්ද හඳුනා ගන්නවා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා දිවට දැනෙන රස හඳුනා ගන්නවා දිට රස කාට රස ආදී වශයෙන් ඇඟට දැනෙන දේවල් හඳුනා ගන්නවා මනස හිතව හිතෙනොත් නොයේ දේවල් හඳුනා ගන්නවා එතකොට ඒකත් හිතේ තියෙන ඊළඟට හිතේ තියෙන විවිධ සිතුවිලි රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙනවා, නැත්නම් ශ්‍රද්ධාව ඇති වෙනවා, කරුණාව ඇති වෙනවා, මුදිතාව ඇති වෙනවා. ඒ වගේ හිතට දැනෙන පව හරි පින් හරි ඒවා ඒ සිතුවිලි එනවා. ඒ සිතුවිලි සිතේ තියෙන. ඒ වගේම සිත විඥානය කියන එකක් තියෙන. මේ සිතේ ඒකට කොටස් හතරක් තියෙනවා. මොනවද ඒ හතර? ආ වේදනාවක්. ඒ වගේම හඳුනා ගන්න සංඥාවක්. හිතේ තියෙන විවිධ සිතුවිලි සංස්කාර එන්නම්. මේකෙන් අපි මේ වේදනාවයි සංස්කාරයවත් සිතිවිලි ගැන විතරයි කතා කරන්නේ මේ ඇයට තේරෙනවා අනිත් දෙක තේරුම් ගන්න ටිකක් අපහසු වෙයි කියලා හිතලා මේ දෙක විතරක් කියවුනම හොඳටම ඇති. අපි හිතමු දැන් මේ ඇයට වේදනා දැනෙනවා. සැප වේදනා දැනෙනවා, දුක් වේදනා දැනෙනවා, මඳහත් සැප හෝ දුක නැති මඳහත් වේදනා දැනෙනවා. මේවා මගේ වේදනාව, මගේ වේදනාව, මගේ වේදනාව කියලා මේ ඇය හිතාගෙන ඉන්නවා දැන්. ඔන්න අපි හිතමු කකුල කොහේ හරි තැනක හැප්පෙනවා ගිහිල්ලා. ගලක හරි කොහේ හරි තැනක හැප්පෙනවා. ඔන්න දුක් දුකක් දැනෙනවා. ඉතින් මේක මගේ දුක මගේ දුක කියලා ඇති හිතනවා. මේක හරි නෑ. හරි කතාවක් නෙවෙයි. කකුල හැපීම නිසා ඒක නිසාම ඒ කකුලේ හැපිච්ච නිසාම අපිට වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. කකුල කකුල ගිහිල්ලා ගලේ හරි මොකක හරි හැපුණා. ඒ හැපිච්ච නිසා එතන වේදනාවක් ඇති වුණා. ඒතකොට හැපිච්ච එක හේතුවක් වුණා. ඒ හේතුව නිසා හැපිච්ච හේතුව නිසා වේදනාවක් ඇති වුණා. ඒක Tamange එකක් නෙවෙයි. හේතුව නිසා හටගත්තු දෙයක්. දැන් අපි හිතමු අත් දෙකෙන් අපි එකට තියලා අත් කුඩියක් ගන්නවා. මේ අත් අතෙන් අනිත් අතට තියලා ගහලා අත් කුඩියක් ගන්න. මේ අත් කුඩිය කියන්නේ මොකද්ද? මේ අත අනිත් අතේ ගිහිල්ලා වැදුනහම සත්‍යයක් ඇති වෙනවා. ඒ සත්‍යය Tamange එකක් නෙවෙයි. අතයි අනේ වම් අතයි දකුණු අතයි දෙකට එකට ගහපුවාම අත් කුඩිය කියන සද්දේ ඇති වුණා. ඒ සද්දේ Tamange එකක් නෙවෙයිනේ. අත් දෙක එකට ගහපු නිසා සද්දේ ආවා. වගේ. දැන් කකුල ගිහිල්ලා හැප්පිච්ච නිසා වේදනාවක් ආවා. එතකොට හේතුවක් තිබුණා. මොකද්ද හේතුව? කකුල හැප්පිච්ච එක. ඒක නිසා ඇති වුණා වේදනාව. මේක හේතුවක් නිසා හටගත් දෙයක් හැර වෙන තමන්ගේ දෙයක් නෙවෙයි. තමන්ට ඕන විදිහට වේදනාව ඇති වුණා නෙවෙයි. තමන් කැමති නැහැ කොච්චරවත් දුකක් ඇති කරගන්න. නමුත් ඒ දුක එනවනේ. හේතුව ආපු ගමන් දුක ආවා. ඒක නිසා ඒක තමන්ගේ කියලා ගන්න එක වැරදි. දැන් අපි හිතමු සැප වේදනාවක් ගන්නයි කියලා. තව දුක් වේදනාවක් ගත කරමු. ඔන්න මధుරේට එකක් කනවා. කාපුවම අපිට දුකක් දැනෙනවා. අපි කැමති නැහැ දුකක් ඇති කරගන්න. නමුත් අපි කැමති නැහැ කියලා දුක ඇති වෙන්නේ නැතුව තියෙනවා. නෑනේ. මදුරුව ඇවිල්ලා කාපු ගමන්න ඔන්න අපිට දුක දැනෙනවා. මොකද මේ මදුරුව කාපු එක තමයි හේතුව. ඒ හේතුව නිසා දුක ඇති වෙනවා. අපි කැමැති වුණත් නැති වුණත් ඒ දුක ඇති වෙනවා. අපේ කැමැත්තට නැත්නම් අකමැත්තට අනුව නෙවෙයි මේ දුක් වේදනාව ඇතිුනේ. ඒකෝට ඒක හේතුව නිසා හටගත් දෙයක්. මේක දැන් තේරෙනවනේ. ඔන්න ඊටම අපි සැප දෙන දෙන එකක්. අපි ඊටම කටට හොඳ රසක් තියෙන දෙයක් දාලා සැපක් විඳිනවා. ඉතින් කටට ඒ දිවට ගිහිල්ලා Taman කැමති අපි දුම් කේක් හරි මොනවා හරි රසවත් කෑමක් කන්න කෙනෙක් ආසයි ඒක කනකොට ඔන්න රසයක් දැනෙනවා ඒකේ සතුටක් දැනෙනවා කියලා ඒ කේක් කෑල්ල හරි රසවත් දේ දිවේ ගෑවුනහම ඒක දැනෙන්න වේදනාවක් දැනෙනවා ඒක Taman කියලා හිතුවට ඒක මේකක් නෙවෙයි අර හේතුව නිසා ඒ කියන්නේ දිවේ ගිහිල්ලා අර කේක් කෑල්ල හරි රසවත් කෑම ගිහිල්ලා ගෑවුනහම ඒක දැනෙන ගතියක් වේදනාවක් සැපයක් වේදනාවක් දැනෙනවා. මේක තමයි අපි මම කියලා හිතන්නේ. ඒක වැරදි. අර හේතු ටික එකතු වුණාට පස්සේ හේතු ඒක නැති වෙනවා. යටි වෙනවා. හේතුන් නැති වුණාම ඒ කියන්නේ ඒ රස ටික නැතිලා ගියාම දිවේගාකෝ දිවේගාකී කැම ටික නැතිලා ගියාම රස නැහැ. ඔන්න එතකොට දැන් තේරෙනවද මේ වේදනාව කියන එක හේතුවක් නිසා හටගත්තු දෙයක්. එහෙම නැතුව තමන්ගේ කැමැත්තට අනුව හටගන්නේ නැහැ. Tamanට ඕන විදිහට ඇති කරගන්නට බෑ. අනිත් එක Tamanට ඕන විදිහට තියාගන්නත් බෑ. අපි වෙන සැප වේදනාවක් තියෙනවා. ඒක අපි පැයක්ම මේ සැප වේදනාවෙන් ඉන්නවා කියලා එහෙම තියාගන්න බෑ. මොකද ඒක හේතුවකින් නිසා. හත් ඇතුනේ හේතුව නැති වෙනකොට සැප වේදනාව නැති වෙනවා. දැන් ඔන්න හිතන්න මේ අය පුංචි කාලේ ඉඳලා අද දක්වා කොච්චර දුක් වේදනා වින්දාද? ඒ දුක් වේදනා දැන් තියෙනවා. එකක්වත් නෑ. දැන් මේ පුංචි කාලේ ඉඳලා කොච්චර සැප වේදනාවින්ද ඒ එකක්වත් දැන් කියනවා ඒවත් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා එතකොට අපි හිතමු මේ වේදනාව දැන් අපි මේ මිනිස්සු සාමාන්‍ය හිතනවා මගේ වේදනාව මගේ දුක මගේ සැප මගේ දුක මගේ සැප කියලා අපි හිතමු මේක මගේ දුක මගේ සැපම කියලා දැන් නිකන් හිතමුකෝ එහෙම හිතුවට පස්සේ මේ වේදනාව නැති වෙනකොට ඒ කියන්නේ ඔන්න සැප වේදනාවක් තියෙන දුකක් හරි තියෙනවා. මේ සැප මගේ දුක් සැප මම මේ දුක මගේ දුක කියලා අපි හිතනවා. මේ සැප හරි මේ දුක හරි නැති වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. නැති වුණාට පස්සේ මම කියලා ඒ කියන්නට මොනවද ඉතුරු වෙන්නේ? දැන් මේක තේරෙන්නේ නැතුව ඇති තේරෙන්න මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න පොල් තෙල් හරි ඉරිපන්දමක් හරි දාලා පොල් තෙල් පානක් හරි ඉරිපන්දමක් හරි ඔන්න පස් වෙනවා. එතකොට අපි කියනවා මෙන්න දැන් ගින්දර තියෙනවා, ගිනි දැල්ලක් තියෙනවා, දැල්ලක් තියෙනවා කියලා. පොල් තෙල් පාන දැල් වෙනවා නැත්නම් ඉරිපන්දම පස් වෙනවා. අපිට පේනවා ගිනි දැල්ලක්. ඒක නිසා අපි කියනවා ගිනි දැල්ලක් තියෙනවා කියලා. ඒක හරි. එතකොට දැන් ඔන්න ඔක දැන් කුලඟ ඇවිල්ලා නිමුණා. නිමුණාට පස්සේ දැන් ගිනි දැල්ලක් නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් දෙන්නට පස්සේ මෙතන ගිනිදැල්ලක් තියෙනවා කියලා. ඉස්සෙල්ලා පත් වෙනකොට ගිනිදැල්ල තියෙනකොට ගිනිදැල්ල තියෙනවා කියලා හිතුවා. ඒක හරි. දැන් ගිනිදැල්ල නිවිලා ගියා. නිවුණට පස්සේ ගිනිදැල්ල තියෙනවා කියලා හිතන්න පුළුවන්. දැන් එතන නෑනේ. අන්න ඒ වගේ. දැන් ඔන්න දුක් වේදනාවක් පිළිනවා. මගේ වේදනාව මගේ වේදනාව කියලා හිතනවා. හරියට අර ගිනිදැල්ල තියෙනවා වගේ. දැන් මේ දුක් වේදනාව නැති වුණා. ගිනිදැල්ල නිවුණා වගේ. එතකොට අර මගේ වේදනාව මගේ වේදනාව කියලා කියන්න දෙයක් තියනවාද එතන? ගිනිදැල්ල නිවුනට පස්සේ ගිනිදැල්ල නැති වුනහම ගිනිදැල්ලක් තියෙනවා කියලා කියන්නට දෙයක් නැහැ. එතන මොකක්වත් නැහැ ගින්දර නිවුනා. එතකොට මෙතන දුක් වේදනාව දුකක් තිබුණා. ඒක තියෙනකොට මගේ මගේ කියලා හිතුවා. ඒක නැති වුණා. හැම වෙලාවෙම තියෙන්නේ ඒක නැති වුණා. නැති වුණාට පස්සෙත් ඒක මගේ කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා තිබිච්චාම මගේ කියනවා. ගත්තත් ඒක ටිකක් හරි හරි කිව්වන් මේක නැති වුණාට පස්සේ මගේ කියලා ගන්නට කිසිම දෙයක් ඒකේ නැහැ. රස වේදනාවකුත් ඔය වගේ තමයි. අපි මොකක් හරි කාලා හරි දීලා හරි හැර රූපයක් ලස්සන එකක් දැකලා හරි නාසයට හොඳ සුවඳක් දැනෙලා හරි කයට ඔය හොඳ ලස්සන හොඳ දෙයක් ගෑවිලා හරි ඔන්න අපි හිතමු සැපක් විඳිනවා කියලා. මේ සැප ඕන්නේ නැති වෙනකොට මගේ සැප මගේ සැප කියලා අපි හිතනවා. දැන් මේක නැති වෙනවා. හැම වෙලාවෙම තියෙන්නේ නැති වුණාට පස්සේ ඒකේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ මොකක්වත් නැහැ එතකොට ඒ සැප තියෙනකොට මගේ සැප කියලා කියනවා සැප නැති වෙනකොට මගේ සැප කියලා කියන්න දෙයක් නැහැ ඉතින් එතන මගේ කියන එක වැරදි මේක හොඳට තේරුම් ගන්න හරියට මේ හොසීන වාගේ හීන තියෙනවා පෙන්වන්නට පස්සේ නැති වෙලා යනවා නැති වුණාට පස්සේ ඒක මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ මොකක්වත් නැහැ ආන් ඒ වගේ අපි මේ ජීවිතේ පුරා කුලිතරන් දුකක් වින්දත් ඒ දුක අද නැහැ. ඒවා ඉවරයි. සැපක් වින්දත් ඒ දුකක් ඒ වේදනාවක් අද නැහැ. ඒකත් ඉවරයි. සැප හරි දුක හරි නැති වේදනා තියන අනන්ත ඒවත් සමහර විට තේරෙන්නේ නැහැ. මදහත් ඒවත් අපි වින්ද ඒවත් දැන් නැහැ. ඕව තියෙනකොට තමයි මගේ වේදනාව කියලා කිව්වේ. ඕව නැති වෙනකොට මගේ වේදනාව කියලා කියන්නට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ඇඟට දැනෙන වේදනා මගේ නෙවෙයි, මම නෙවෙයි. ඇඟට දැනෙන දුක් වේදනා මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒ වගේම ඇඟට හරි දැනෙන සැප වේදනා මම නෙවෙයි, මගේ නෙවෙයි. මේවා හිතට දැනෙන දුක් වේදනා තියෙනවා. අපි හිතමු හිතට කවුරු හරි තමන්ගේ නෑදෑයෙක් නැති වුණා නැත්නම් තමන්ට පාඩුවක් වුණා කවුරු හරි තමන්ට දොස් කිව්වා. මේ ආදි වශයෙන් හිතට දැනෙන දුක් තියෙනවා. නැත්නම් හිතින් මේතර සතුට වෙනවා. හිතට දැනෙන සතුට වේදනාද. මෙව්ව ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් හිතට දැනෙන සැප වේදනාවලුත් මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. එතකොට හිතට දැනෙන දුක් වේදනාවලුත් මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. මේක තේරුම් ගන්න. ඒ කියන්නේ කයට දැනනත් හිතට දැනනත් සැප වේදනාවක් Tamange නෙවෙයි දුක වේදනාවක් Tamange නෙවෙයි. මඳහත් වේදනාවක් Tamange නෙවෙයි මගේ නෙවෙයි. මේක දැන් තේරුම් ගන්න. දැන් ඔන්න අපිට හිතට එනවා නොඑක ආකාර සිතුවිලි. මම අර ඉස්සලා කිව්වේ ආසා කරන සිතුවිලි ඇති වෙනවා. නැත්නම් ඊර්ෂ්‍යා කරන සිටිවිලි ඇති වෙනවා. නැත්නම් වෛර තරහ කරන සිටිවිලි ඇති වෙනවා. නැත්නම් ශ්‍රද්ධාව වැනි සිටිවිලි ඇති වෙනවා. නැත්නම් මෛත්‍රී වගේ සිටිවිලි ඇති වෙනවා. මේව හැමදාකම තියෙනවා. දැන් මේ ජීවිතේ පුරා කොච්චර සිටිවිලි ඇති වුණාද එකක්වත් දැන් නැහැ. ඔක්කොම නැති වෙලා ගියා. එතකොට අර ඉස්සෙල්ලා මං කියපු පහනම උපමාවට ගත්තොත් පහන් දැල්ල තියෙනකොට පහන් දැල්ල දැල්වෙනකොට පහන් දැල්ල තියෙනවා තියෙනවා තියෙනවා කියලා ගන්නවා. ඒ පහන් දැල්ල අපි හිතමු මේක මගේ කියලා. මගේ මගේ මගේ පහන් දැල්ල මගේ පහන් දැල්ල තියෙනවා මගේ කියලා තියෙනවා දැන්. දැන් පහන් දැල්ල නිවුනට පස්සේ මගේ කියලා ගන්නට මොනවද තියෙන්නේ? ඒක නැතිලා ගිහලා ඒ වගේ මේ සිතට විවිධ සිතිවිලි නොවේ සිතිවිලි උපන් දවසේ ඉඳලා අද දක්වාම ඇතිලා තියෙන මේ ඔක්කොම නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ අර පහන නිවුණා එතකොට මගේ කරගන්න මොනවද තියනවද එතන? ඉතුරු වෙනවද? නෑනේ. ඇතුණා, පැවතුණා, ඇති වුණා. එතකොට ගන්නට කිසි දෙයක් නෑ මගේ කියලා මේක තේරුම් ගන්න බලන්න. ඒ කියන්නේ හිතට දැනෙන කයට දැනෙන වේදනා, සැප හරි දුක් හරි නැඳහත් හරි වේදනා ඔක්කොම මගේ නෙවෙයි. ඒව නැති වුණකොට මොකක්වත් ඉතුරු වෙන්නේ නෑ. ඒ වගේම හිතට දැනෙන නොයේ සිටිවිලි මොනවා වුණත් පින්නත් පව වුණත් ඕනෑම සිතුවිල්ල ඇති වෙලා නැති වෙලා යන නැති වුණාට පස්සේ මගේ කියලා ගන්නට කිසිම දෙයක් නැහැ ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ඒක දැන් තේරෙනවද දැන් ඔන්න අපි කිව්වා මගේ කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි ඕනෑම කෙනෙකුට හරි ඕනෑම දෙයකට හරි මගේ දේ මගේ කෙනා කියලා හිතනකොට ඒ මගේ කියන එක හිතේ තියෙන අදහසක් විතරයි වෙන දෙයක් නෙවෙයි අනිත් ඒ කියන්නේ අපි හිතමු මගේ පොත කියලා හිතනවනේ ඒ පොතේ මගේ කියලා අදහසක් නැහැ අපේ හිත තුළයි මගේ කියලා එක තියෙන්නේ පොත පැත්තකින් දිනනවා මගේ කියන එක තමන්ගේ හිතේ තියෙන අදහසක් විතරයි දැන් ඒකයි ඉස්සෙල්ලම කිව්වේ. ඊළඟට කිව්වේ මොකද්ද? ඇහැට පේන රූප Tamangen පිට තියෙන ඒවා. කනට ඇහෙන ශබ්ද Tamangen පිට තියෙන ඒවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ඔය දේවල් Tamangen පිට තියෙන දේවල් මේ එකක්වත් මගේ නෙවෙයි. ඒකක් මතකනේ දැන්. දැන් තුන්වෙනිවට කිව්වේ මොකද්ද මේ Tamange ඇඟයි සිත. සිතෙන් දෙකක්. මොනවද? මේ දක්වා ඇති ඇති වේදනා. සැප හරි දුක හරි සැපක්වත් දුකක්වත් නැති සාමාන්‍ය මඳහත් වේදනා හරි මේ වේදනා ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා ඒ වේදනා ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ මගේ කියලා ගන්න මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ හිතවිලි ඇති වෙනවා ඒ ඒ හිතවිලි ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ මගේ කියලා ගන්නට මොනම දෙයක්වත් ඉතුරුවන්නේ ඒක නිසා ඒවා මගේ නෙවෙයි වේදනාව මගේ නෙවෙයි සැප වේදනාවක්වත් දුක් වේදනාවක්වත් මගේ නෙවෙයි හිතවිලි එකක්වත් මගේ නෙවෙයි. මේක තේරුම් ගන්න. අර දැන් දුක දැනෙන්නට කකුල හැප්පුණාට පස්සේ දුක ඇති වෙනවා කියවනේ ඒ හැපිච්ච නිසා තමයි මේ දුක ඇති වුනේ. ඒ වගේ තමයි අනිත් ඒවත් මම අහට රූපයක් දැකලා ඒ දැක්කට පස්සේ තමයි ඇතුලෙන් දුකක් හරි ඒ කියන්නේ රූපේ දැකලා නරක රූපයක් දැකලා දුකක් ඇති කර ගන්නවා හොඳ රූපයක් දැකලා සතුටක් ඇති කර ගන්නවා ඒ ඇහැට රූපේ දැක්ක නිසා තමයි එහෙම නැත්නම් ඒක ඇතිවන්නේ නැහැ මේක තේරුම් ගන්න. සිතවිලිත් එහෙම. දැන් ඔන්න තමන්ගේ ශාරීරිය ඇඟ. මේක තමන්ගේ කියලානේ ඔක්කොම හිතානින්නේ. මේ ලෝකේ හැම දෙනාම තමන්ගේ ඇඟට තමයි බොහෝම ආසා කරන්නේ. මේක තමයි මගේ කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේ ඇඟ ඔන්න හිතාගන්න ඔන්න මැරුණා. මගේ ඇඟ මම මම මගේ ඇඟ කියලා දැන් අපි හිතානින්නේ. මේක මැරුණා. මැරුණාට පස්සේ මගේ මගේ කිව්වට ඕක අරගෙන යනවාද පැත්තට දාලා යනවා. පැත්තක දාලා යන්නේ. එතකොට මගේ ඇඟ මගේ ඇඟ කියලා මම මම කියලා හිතාගෙන ඉන්න මේ ඇඟ මරුණට පස්සේ ගිහිල්ලා ඔක්කොම එක්කම වලලා දානවා නැත්තම් පුච්චලා දානවා. ඉතින් මේ මේ ඇඟ මම මගේ කියලා ගන්න එක හරියද? දැන් තමන්ගේ ඇඟ මැරෙනවා මැරුණට පස්සේ ගිහිල්ලා බලලා දානවා නැත්තම් පුච්චලා දානවා තමන් මැරුණට පස්සේ තමන්ගේ ඇඟ මේ මගේ ඇඟ මගේ ඇඟ කියලා කරගෙන කතා කරගෙන හිතාගෙන ඉච්ඡා අරගෙන යනවා නෑනේ මේක මගේ කියලා ගන්න එක වැරදි ඒක තේරුම් ගන්න පුළුවන් සරල කරුණ. එතකොට ඔන්න Tamange ඇහැ තියෙනවා. කන තියෙනවා. නාසය තියෙනවා. ජීව තියෙනවා. Tamange මුළු ඇඟම තියෙනවා ශරීරේ. දැන් මෙවුවා මගේ මගේ මම මම කියලා නෙමෙයි මේගොල්ලෝ හිතානින්න ඕන කෙනෙක් හිතානින්න එහෙමයි. නිවන් කියන ඇති ඔක්කොම හිතානින්නේ එහෙමයි. එතකොට දැන් ඇහැ ගත්තොත් උදාහරණයක් මේ ඇහැ මගේ මගේ මම මගේ මගේ කියලා හිතාන. මේ ඇහැ අපිට ඕන විදිහට පැවතුනේ. ඕංජි කාලේ ඉඳලා ඕ වෙනස් වෙලා වෙනස් වෙලා ගියා ඒ ත්‍යාට වෙනස් වෙලා ගියා නැති වෙලා ගියා ඇහැ පෙනීම සම්පූර්ණයෙන්ම තමහට නැත්තටම නැතිලා ගියා තමහට යාන්තම් පේන තත්ත්වයක් ඇති වෙනවා ඒ රෝයේ ආකාර රෝග ඇති වෙනවා Taman කොච්චර හිතුවත් මේක මගේ කියලා පෙනීම අඩු වෙන්නේ නැතුව තියනවද නෑනේ තමන් කොච්චර මේ ඇහැ මගේ මගේ කියලා හිතුවත් එහි ඇති වෙන රෝගයක් ඇති වුණොත් එහෙම ඒක ඇති වෙන්නේ නැතුව තියනවද නෑනේ තමන්ගේ කැමැත්තට අනුවද එතකොට ඇහැ තියෙන්නේ? නෑ. ඒක පැත්තකින් ඔහේ ඇහැ තියෙනවා. අපි හිතුවට මගේ ඇහැ මගේ ඇහැ කියලා ඇහි පඩුවේ හරන්නේ ඇහැ ඔහේ තියෙනවා. අපි හිතින් හිතාගන්නවා මේ මගේ ඇහැ මගේ ඇහැ මගේ ඇහැ කියලා. ඒක කොච්චර අපි ගඟේ කියලා හිතාගත්තත් එහේ පාඩු ඒක ජරාවට යනකොට ජරාවට යනවා පේන්නේ නැති වෙනකොට පේන්නේ නැති වෙනවා ලෙඩ වෙනකොට ලෙඩ වෙනවා ඒකේ පාඩු ඒක ඔහෙ තියෙනවා ඉතින් ඒක ඒකේ පාඩිය තියෙන ඇහැ අපි හිතින් හිතානින්න මගේ කියලා. ඒක හිතේ තියෙන අදහසක් විතරයි. මගේ එහෙම නැතුව ඇහි තියෙන එකක් නෙවෙයි. දැන් මේ ආයත හිතම කොණ්ඩේ ගමුකේ තමන්ගේ කේස් අරගෙන මගේ කේස් මගේ කේස් කියලා හිතනවා. දැන් මේ මගේ කේස් කියලා හිතුවට කේස් කේස් පාඩේ දෙන ඒවා සුදු වෙන වෙලාවට සුදු වෙනවා, වැටෙන වෙලාවට වැටෙනවා, කොන්දි යන වෙලාවට යනවා. තමන්ගේ කැමැත්තට අනුව ඒක පවතින්නේ නැහැ. දැන් කේස් දහක් ගන්නවද? දැන් Taman හිතලා බලන්න Taman ගොල්ලේ කේස් එකක් තියෙනවා. මේ කේස් එකක් දන්නවද? අපි හිතාගෙන ඉන්න අය මම මම මගේ කේස් කියලා. කේස් ඒ බව දන්නවද? කේස් 10ට කේස් 10 දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා මගේ මගේ කියලා. ඒක නිසා කේස් 10 වෙනම දෙයක් මගේ කියලා හිතන එක අපේ හිතේ තියෙන දෙයක් මේ හැර මේ කෙස් ගහේ කෙස් ගස් වල මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැහැ මේක තේරෙනවද දැන් අපි ඒක ගත් ගත්තා මේ මගේ දත් මගේ දත් කියලා අපි හිතනවා. මම ඒ ඒ දත් දන්නවද මේ මගේ දත් කියලා අපි හිතනවා කියලා. දත් දන්නේ නැහැ. අපි හිතින් හිතාගෙන ඉන්නවා මගේ දත් කියලා. අපි කොච්චර හිතුවත් ඒවා හෙල්ලෙන වෙද හෙල්ලෙනවා කැඩෙන විට කැඩෙනවා පණුව කල්මනන්දුව බෙදෙද වෙනවා දෙද වෙනවා ගැටෙනකොට වැටිලා දිරවෑ. අපේ කැමැත්තට අනුව නෙවෙයි ඒකේ එකපාඩුවේ තියෙන දෙයක්. තේරුණාද මේක? දැන් හිතන්න ඔන්න තමන්ගේ හැම මේ මගේ හැම මගේ හැම කියලා ගන්න. මේක තමන්ට ඕන විදිහට පවතිනවායි. තමන්ට හිතෙනවා මොකද ලක්ෂණ හැමක් තියා තියෙනවා නම් හොඳයි කියලා. එහෙම හිතා ගන්න තියා ගන්න පුළුවන්. තමන්ට ඕන විදිහට ඇති කර ගන්න පුළුවන් බෑ. එනත්තම් මේ හැම හැම දවසම කරුණ හැමක් වගේ තියෙනවා නම් හොඳයි කියලා එහෙම කියන්න පුළුවන් බෑ. ඕක හැම රැලි වැටෙනවා, ගොරෝසු වෙනවා, සමහර විට පොරල පිපෙනවා, ලේත හැදෙනවා. යනවා කරනවා. තමන් කොච්චර හිතුවත් මගේ කියලා කොච්චර හිතුවත් හැම හැමේ පාගේ පැවැදින දෙයක්. අම දන්නේ නැහැ අපි මගේ කියලා හිතනවා කිය. මේක තේරුම් ගන්න. එතකොට අම මගේ නෙවෙයි. අපි හිතමු ඇටේ අතේ ඇඟේ හරි කොයි හරි කොතනක හරි කියන ඇටකටු. කකුලේ හරි අතේ හරි ඇටකටු තියෙනවා, පපුවේ තියෙනවා, පිටකොන්දේ තියෙනවා, ඔළුවේ තියෙනවා ඇටකටු තියෙනවා. මේ ඇටකටු මගේ ඇටකටු මගේ ඇටකටු කියලා අපි හිතනවා. මේ ඇටකටු දන්නවද අපි එහෙම හිතනවා කියලා? ඇටකටු දන්නේවත් නෑ. ඒවා කැඩෙන්න ඕන වෙලාවට කැඩෙන දෙයක් හිතනොත් එහෙම කැඩෙනවා. දිරන වෙලාවට දිරනවා. දුක් දෙන වෙලාවට දුක් දෙනවා. අපේ කැමැත්තට අනුව නෙවෙයි ඒවා තියෙන්නේ. දැන් අපි ඇඟ අරගෙන අපි හරි කැමැති කරුණ වෙලා ඉන්න නාකෙන්න කැමති නෑ කියලා. එහෙම ඉන්න පුළුවන්. කොච්චර හිතුවත් එහෙම ඉන්න බෑ නා කියන විට නා කියලා යනවා. ඉතින් මේ ඇඟ අපිට ඕන විදිහට පවතින්නේ නෑනේ. ඒකට ඒකේ පාඩේ ජරාවට යන වෙලාවට ජරාවට වෙනවා. ලෙඩ වෙනකොට ලෙඩ වෙනවා. මැරෙනකොට මැරෙනවා. ඉතින් මේක මගේ මගේ මගේ කියලා හිතාගන්න එක මෝඩකමක්. ඒ ඇඟ මගේ නේ. අපි හිතමු ඔන්න ඇඟ හොඳට මහතට ලස්සනට තියනවා නම් කවුරුත් කැමති. ලෙඩ හැදෙනවා. කණ්ඩ බැරි වෙනවා. නැත්තම් කණ්ඩ නැති වෙලා සෝමානය දෙකක් යනකොට හොම්බහෙන් ගත්තා වාගේ ඇදිලා පැදිලා කෙක් වෙලා යනවා. එතකොට අර ඇඟ මම මගේ මගේ කියලා ගත්තට ඒක නැති වෙලා යනවා. දැන් මේ විදිහට කන් නැතුව, ලෙඩ වෙලා, කන්න බැරුව ඉන්නකොට සුමාන දෙකක් ගෙනෙනකොට හොඳටම ආමයි යටයි ඉතරයි ඉතරෙන් තරමටත් එච්චෙන්නට පුළුවන්. ඉතින් ඒක හැදුනේ එතකොට මේ අපි කනබන ආහාර නිසා. අපි හොඳ කෑම කාලා බීලා ඉනකොට ඔන්න මහත් වෙනවා. ඉතින් හොඳට තියෙනවා මම මම මම මහතයි මගේ ඇඟ හොඳයි කියලා හිතාන ඉන්නවා. දැන් කන්න බොන්න නැතිලා දෙකනට ඔය මම එක කෙක් කියලා යනවා. ඉතින් මේක කෑම නිසානේ ඇතුනේ. අපි මම මගේ කියලා හිතුවනේ. ආහ අපි ගන්න ආහාර නිසා මේ ඇඟ ඇතුනේ. ඉතින් එහෙම නැතුව අපේ කැමැත්තට අනුව ඇති වුණා නේ. තව ඇඟ ඇතිදෙන හේතු තව රහසක් තියෙනවා. නමුත් මේ එකක් මම කිව්වේ ඇඟ ඇතුනේ අපේ අපි ගන්න ආහාර නිසා. ආහාර නිසා ඇතිවෙච්ච එක මගේ කියලා ගන්න එක වැරදි. ඉතින් මේ ඇඟ Tamanට ඕන විදිහට පවත්වාගෙන යන්නට බෑ. නාසය වෙනකොට ජරාවට යන එක වළක්වන්නට බෑ. ලෙඩ වෙන එක වළක්වන්නට බෑ. මරණයටපත් වෙන එක වළක්වන්නට බෑ. මේ ඇඟ තුලින් දුක් ලබා දෙන එක වළක්වන්නට බෑ. මේව අපි කැමති නෑ එකක්වත්. මේ ඇඟෙන් දුකක් ඇති වෙනවට අපි කැමති නෑ. නමුත් අපි කැමති උනේ නැහැ කියලා දුක ඇති නැතුව තියන්නේ. දුක ඇති වෙනවා. අපි කැමති නෑ ජරාවට යනවා. එහෙම වුණාට අපි අකමැති වුණාට ජරාවට යනවා. අපි කැමති නෑ ලෙඩ වෙනවා. ඒ වුණාට මේක ලෙඩ වෙනවා. අපි කැමති නෑ මැරෙනවට කියලා හිතන. ඒ වුණාට මේක මැරෙනවා. අපේ කැමැත්තට අනුව මේ ඇඟ පවතිනවද නැද්ද? මේ ඇඟ Tamange කැමැත්තට අනුව පවතිනවද? එහෙම පවතින්නේ නෑ. ඇඟේ පාඩුවේ ඇඟ ඔහේ තියෙනවා. ඒක ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙයි. ජරාවට යන වෙලාවට ජරාවට යයි. මරණයටපත් වෙන විට මරණයයි හේතු වෙන වෙලාවට හේතුයි මහත් වෙන වෙලාවට මහත්ේ ඔය ඒ විදිහට ඒකේ පාඩුව. ඇඟේ පාඩුව ඒක හොයනවා. අපේ හිතින් හිතාන ඉන්නවා මගේ මගේ මගේ කියලා. මේ ඇඟේ කිසිම කෑල්ලක් මේ Tamange නෙවෙයි. දැන් උදාහරණයක් තව එකක් ගමු අපේ නියපොත්තක් ගමු. මේ නියපොත්ත මගේ මගේ මගේ කියලා හිතනවා. නියපොත්ත දන්නේවත් නැහැ. මගේ කියලා හිතනවාද අපි හිතින් හිතාන ඉන්නවා මගේ නියපොත්ත මගේ නියපොත්ත කියලා. හිතේ තියෙන අදහසක් විතරයි. අපේ ඇඟේ තියෙන මස් මගේ ඇඟ මහතයි මගේ ඇඟ මස් මගේ මස් කියලා හිතාන්න. ඒ වගේ මං කිව්ව විදිහට ආහාර නැතුව ගියාට පස්සේ කෙස්තිර නැති වෙනවා. එකක් දැරේ. නැත්තම් අපේ ඇඟේ බඩවල ඇතුලේ අසුචි තියෙනවා. මේ මගේ අසුචි කියලා මේ කොහොමවත් තියෙන අසුචි ටික මගේ කියලා ගන්න කොහොමද? හරිද? බඩවැල් ඇතුලේ මේ මෝත්‍රා කියනවා. මගේ මෝත්‍රා කියලා ගන්න එක හරියද? බඩවැල් ඇතුලේ තියෙන දැන් ආමාශය ඇතුලේ මේ වමන. මේ මගේ වමනේ කියලා මේ ජරාවල් ගන්න එක හරියද? වැරදිනේ. මේ ඇඟ ඇතුලේ තියෙන ලේ මගේ ලේ කියලා ගන්න එක හරියද? කොයි සතාගේ ලේත් එකයි. ඉතින් මේවා මගේ දේ කියලා ගන්න බෑ. මගේ කෙල කියලා ගන්න පුළුවන්. ඒ මගේ සොටු කියලා මගේ කඳුළු කියලා ගන්න පුළුවන්. මගේ දාඩිය කියලා ගන්න පුළුවන්. මේවා ස්වාභාවික වශයෙන් තියෙන දේවල්. මේවා මගේ කියලා ගන්න එක සම්පූර්ණයෙන් වැරදි. මේවා Tamanට ඕන විදිහට තියාගන්නට බෑ. Tamanට ඕන විදිහට ඇති වෙන්නේ නැහැ. Tamanට ඕන විදිහට නැති වෙන්නේ. ඒකේ පාඩේ කොහේ ඇති ඇති නැති නැති යනවා. මේක තේරුම් ගන්න ටිකක් අමාරු කාරණාවක්. මේට වැඩිය නම් ඉතාම සරල කරලා කියන්නට මම හිතන්නේ මේ ලෝකේ කාටවත් පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ඉතාමත්ම සරල කරලා ඉතාමත්ම සරල කරුණක් තමයි මේ ඇයට තේරෙන්න මේ මේ ටික තේරෙයි කියලා හිතලා මේ කිව්වේ. මේකට වඩා ගැඹුරු කරුණක් අවශ්‍යයක් තියෙනවා. එහෙම නෙවෙයි මේ Tamanට විතරක් තේරෙන්න, Tamanට තේරුම් ගන්න පුළුවන් ඉතාම සරලම කරුණ ටිකක් කිව්වේ. ඉතින් තේරෙන්නේ නැත්නම් මේක නැවත නැවත 10 12 සැරයක් හරි මේක අහන්න. අහලා හිතන්නේ. කොහොමද හිතන්නේ? මේ මගේ කියන එක Tamange හිතේ තියෙන එකක්ද බාහිර වස්තුවක තියෙන එකක්ද? දැන් උදාහරණයට Tamange පොත, මගේ පොත කියලා හිතුවොත් එහෙම මේ පොතේ නෙවෙයි මගේ එකම තියෙන්නේ. නැත්තම් අපි හිතමු මොකක් හරි බෙහෙතක් හරි භාජනයක් මොකක් හරි අරන් මේක මේ මගේ දේ කියලා ගන්න. ඒ භාජනේ ඒ බෙහෙතන පැත්තකින් තියෙනවා. ඒ පොත පැත්තකින් ඔහේ තියෙනවා. අපි හිතෙන් හිතාගෙන ඉන්නවා මගේ කියලා. එතකොට මගේ කියන එක හිතේ තියෙන අදහසක් විතරයි කියන එක තේරුම් ගන්න. නැවත නැවතත් Tamanටම තේරෙනවා මගේ කියන එක හිතේ තියෙන මගේ හිතේ තියෙන අදහසක් විතරයි ඒක ඇත්තක් නෙවෙයි. ඉතින් මගේ පුතා කිව්වත්, මගේ දුව කිව්වත්, මගේ අම්මා කිව්වත්, මගේ සහෝදර සහෝදරියකවත්, මගේ නෑදෑයෝ කිව්වත්, මගේ මිත්‍රයෝ කිව්වත්, නැත්තම් මගේ ස්වාම පුරුෂයා, මගේ භාර්යාව කිව්වත්, මගේ වස්ත, මගේ කුඹුර, මගේ ගේ මේ ආදි වශයෙන් මොකක් කිව්වත් ඒ ඔක්කොම හිතේ තියෙන හැඟීමක් විතරයි. මේක තේරුම් ගන්න හිතලා හිතලා මේක ඇත්ත බව තේරුම් ගන්න. මේක වෙන දෙයක් නෙවෙයි මේ හිතේ තියෙන හැඟීමක් විතරයි කියන අවබෝධය Tamanටම ඇති වෙන්න ඕනේ. මේක හිතුවාම හොඳට තේරෙයි. ඊට පස්සේ Tamange ඇඟෙන් බාහිර දින ඒවා එකක්වත් මගේ නෙවෙයි. ඇහැට පේන රූප එකක්වත් Tamange නෙවෙයි. බාහිර දෙයක් නෙවෙයි. කනට ඇහෙන ශබ්ද Tamange නෙවෙයි. නාසයේ දිවට දැනෙන රස එකක්වත් Tamange නෙවෙයි. නාසයට දැනෙන ගඳ සුවඳ. ඒවා Tamangen පිට තියෙන දේවල්නේ. කයට දැනෙන ස්පර්ශ. Tamangen පිට දේවල්නේ. මේවා මගේ නෙවෙයි. ඒවා පිට දේවල් කියලා හිතන්නට පුළුවන්. ඒක හොදට තේරුම් ගන්න. මේක මගේ නෙවෙයි. මේවා පිට දේවල් නෙවෙයි. අන්න ඒක දෙවෙනි කාරණා. ඊට පස්සේ දැනෙන්නේ තමන්ගේ ඇඟයි සිතයි. මේ ඇඟයි සිතයි ගත්තාම ඇඟ තමන්ගේ නෙවෙයි. මොකද ඇඟේ එක එක කොටසක් අරගෙන බලනවා ඇහැ මම මම කිව්වට මගේද. කොණ්ඩේ ඉස්කෙස් මම මගේ කිව්වට මගේද. නියකොතු දාත් මාස් නහර මෙව්වා මම මගේ කියලා කිව්වට ඒක ඒවා ඒ කොටස් ගන්නේවත්. තමන් අපේ හිතේ ඒ ගැන මගේ කියන හැඟීමක් තියෙනවා. ඒව එක පාටුවේ තියෙන. එච්චරයි. එතකොට සම්මුළු ඇඟම ආහාර නිසා හොඳට හැදෙනවා. ආහාර නැති වෙනකොට කේච්චු වෙනවා, ලෙඩ වෙනකොට කේච්චු වෙනවා, ආහාර කන්න බැරි වෙනකොට කේච්චු වෙනවා, ජරාවට යනවා. ඉතින් ඒක තමන්ගේ පාඩුවේ නෙවෙයි ආහාර නිසා, හේතුවක් නිසා හටගත් දෙයක්. ඒක තේරෙනවනේ. ඊළඟට හිතා ගන්න ඔය තුන්වෙනි කාරණාව. ඒ හතරවෙනි කාරණාවට කියේ මොකද්ද? වේදනාව. තමන්ට දැනෙන දුක් වේදනා මොකක් හරි කකුල කොයි හරි හැපිච්ච නිසා දුක් වේදනාවක් ලැබෙනවා වගේ හැපිච්ච නිසා තමයි වේදනාවක් ගෙන දෙන්නේ. ඇහැට රූපයක් දැනුනොත් වැටුනොත් තමයි ඇතුලින් දුකක් හරි සැපක් හරි දෙන්නේ. කනට ශබ්දයක් ඇවිල්ලා වැටුනොත් තමයි හොඳ ශබ්දයක් නම් සතුටක් ඒ නරක ශබ්දයක් නම් දුකක් ඒ. නාසයට ගඳ සුවඳක් ආවොත් විතරයි හොඳ සුවඳක් නම් ඒකට සැපක් ඒ නරක ගඳක් නම් දුකක් ඒ. දිවට හොඳ දෙයක් ගෑවුනොත් රස දෙයක් ගෑවුනොත් ඒකට සැපක් ඒ තීත්‍ය රසය වාගේ නරක දෙයක් ගෑවුණා දුකක් දෙයි. කයටත් ඒ වගේ හොඳ දෙයක් ගෑවුණා සැපක් එයි. නරක දෙයක් ගෑවුණා ජීන්දර මේ වේදනේ එහෙම නැත්නම් ඔය කකුල හැපීම මදුරෝ කනවා කාර්යෝ දාස්ත කරනවා වගේ නරක දේවල් කවුරුත් ඇවිල්ලා හයියෙන් ගහනවා නැත්නම් කොහේ හරි වදිනවා. මේවා නරක දේවල් ඒවා අපහම දුකක් එයි. නැත්නම් හොඳ දෙයක් කවුරු හරි අත ගන්නවා, තිබ ගන්නවා, වාගේ දෙයක් ආවොත් පොඩි ළමයෙක් අම්මා කෙනෙක් ඉඳිනවා. එතකොට ඔන්න සැපක් එයි. එතකොට මේ වේදනාව ඒ විදිහට ඒ ඇති වෙන හේතුව නිසා කියන්නේ වේදනාවක් ඇති වෙන්න හේතු තියෙනවා ඒ හේතු නිසා ඇති වෙලා නැතිලා යන එක තමයි නෙවෙයි ඒක තේරෙන වේදනාව නිකම්ම එනවා නෙවෙයි ඉබේම ඇති වෙනවා නෙවෙයි හේතුවක් නිසා ඇති වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා මේක තේරුම් ගන්න ඊළඟට කිව්වේ මොකද්ද තමන්ගේ සිතේ ඒ එකක්වත් තමන්ගේ නේ ඔක්කොම නැතිලා යනවා නැතිලා ගියාට පස්සේ මගේ කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. මම උදාහරණයක් කියලා අර පහනක් දැල්වෙනවා. පහන නිවුණා. නිවුණාට පස්සේ පහන කියලා ගන්නට දැල්ල කියලා ගන්නට කිසි දෙයක් නැහැ. කියනකොට තමයි මගේ මගේ කියලා ගන්නට පුළුවන්. නැතුණාට පස්සේ මගේ කියලා ගන්නට දෙයක් නැහැ. ආන්න ඔය ටික විතරයි මේ දක්වා කියන්නේ. එතකොට තමන්ගේ ඇඟත් නැති වෙ නැති යනවා. තමන්ගේ හිතට දැනෙන වේදනාවලුත් නැති නැති අනිත්‍යයට යනවා. තමන්ගේ සිටිවිලිත් ඔක්කොම නැති නැති යනවා. මේ ඇඟ හැම මේ හැම වෙලාවෙම නැති නැති යනවා. ඇති වෙවි නැති නැති යනවා. මේ වේදනාවල් හැම වෙලාවෙම නැති නැති යනවා. සිටිවිලිත් හැම වෙලාවෙම නැති නැති යනවා. මේක තුළ මගේ කියලා ගන්නට මොකක්වත් ඉතුරු වෙන්නේ අර නැති වෙන නිසා. තියෙන ඒවා නැති වෙනවනේ. මගේ කියලා ගන්නට දෙයක් නැහැ. ඒක නිසා මේවා අනාත්මයි. ඒකට මගේ කියන එක අදහසක් විතරයි හිතේ තියෙන ඇහැට කන ඇහැට පේන රූප කනට වැහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන දේවල් Tamangen පිට තියෙන නිසා ආත්ම නෙවෙයි මගේ නෙවෙයි මේ ඇඟ මගේ නෙවෙයි මම නෙවෙයි මේ ඇඟ මගේ නෙවෙයි මම නෙවෙයි මේ කොණ්ඩේ මේ කෙස් මම නෙවෙයි මගේ නෙවෙයි මේ ඇස් මම නෙවෙයි මගේ නෙවෙයි මේ කන මම නෙවෙයි මගේ නෙවෙයි මේ දිව මගේ නෙවෙයි මම නෙවෙයි මේ මුළු ඇඟම මම නෙවෙයි මගේ නෙවෙයි මේක ඇඟේ ඕනෑම කොටසක් ගන්න මේ දත් මගේ නෙවෙයි මම නෙවෙයි. මේ නියපොතු මම නෙවෙයි මගේ නෙවෙයි. මේ හැම මම නෙවෙයි මගේ නෙවෙයි. මේ ලේ මම නෙවෙයි මගේ නෙවෙයි. මේ මෝත්‍රා, මේ අසෝදි, මේ දාඩි, මේ එකක්වත් මගේ නෙවෙයි. මේ විදිහට ශරීරයේ එක හැම කොටසම මම නෙවෙයි මගේ නෙවෙයි. මොකද මේ එකක්වත් ගන්නවත් නෑ. අපි මගේ කියලා හිතනවා කියලා. දෙස්ගස් දන්නේවත් නෑ මම කියලා හිතනවා කියලා. මේ පොත දන්නේවත් නෑ මගේ කියලා හිතනවා කියලා. දත් දන්නේවත් නෑ මම කියලා හිතන. ඒ වගේ ඇගේ කිසිම එකක් දන්නේ නැහැ. ඒ දන්න එක හිතින් දැනගන්න. අන්න. එතකොට ඔච්චරයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේ එකක්වත්ම ගේ නෙවෙයි. කෙස්, ලොම්, නිය, දත්, සම, මාස්, නහර, ඇට, ඇට කටු ආදී මේක එක එක කොටස් කියන එකක්වත් Tamange නෙවෙයි, මගේ නෙවෙයි. ඒවා ඒ වේපාගේ ඔහේ පවතිනවා. අපේ කැමැත්තට අනුව ඇතිවන්නේ ඒක නිසා මේ ඔක්කොම අනාත්මයි. ආත්මයක් මේක අගේලා ගන්නට දෙයක් නැහැ අනාත්මයි. දැන් මේක තව තවත් නැවත නැවත හිතලා තේරුම් ගන්නට උත්සාහ ගන්න. උත්සාහ අරගෙන අර මා කලින් කිව්වාසේ මේ සියල්ලම දේවල් අතහරින්නට පුරුදු වෙන්න ඕන. මේ මගේ කියලා හිතාගෙන ඉන්න නිසා තමයි මේ අල්ලගන්නේ. මගේ ගේ මගේ වස්තකේ පහම තමයි අපි ආශාවෙන් ඒක අල්ලගන්නේ හිතේ. මගේ නෙවෙයි කියලා හිතුවම අල්ලගන්න දෙයක් නැහැ. අපි හිතමු තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි මගේ පුතා මගේ දුව කියලා හිතන නිසා ඒක අල්ලගන්නවා. වෙන කාගේ හරි දුවෙක් හරි පුතෙක් හරි මගේ පුතා මගේ කියලා හිතන්නේ ඒ මගේ ඒ වෙන කොහෙවත් ඉන්න කෙනෙකුට ලෙඩක් හැදෙනවා, දුකක් හැදෙනවා, මරණයටපත් වෙනවා නැත්නම් අනතුරක් වෙනවා. අපිට දුකක් නැහැ. තමන්ගේ පුතෙක් හරි දුවෙක් හරි කවුරු හරි ලෙඩක් කියලා දුකක් කියලා මරණය වෙලා අනතුරක් වුණොත් එහෙම ඔන්න දුකක් යනවා. අර මගේ කියලා හිතන නිසා තමයි මේ අල්ලගන්නේ දුක ඇතිවන්නේ. මගේ කියලා හිතන්නේ නැත්නම් අල්ලගන්නේ අපි. මගේ කියලා හිතන්නේ නැත්නම් දුකක් නෑ. ඒක නිසා මේ මේ ලෝකේ තියෙන කිසිම දෙයක් මගේ නෙවෙයි. ඒක නිසා මේ ඔක්කොම අතහරිනවා මගේ නෙවෙයි කියලා අතහරිනවා. මේකක්වත් මගේ නෙවෙයි මේ ඇහැ මගේ නෙවෙයි කන මගේ නෙවෙයි නාසය මගේ නෙවෙයි දිව මගේ නෙවෙයි ශරීරය මගේ නෙවෙයි මේ හිත මගේ නෙවෙයි මේ ලෝකේ තියෙන දුරුවටවත් පුස්තුවත් ගෑන්වත් මිනිස්සුවත් සත්ත්වයවත් කවුරුවත් මගේ නෑ මේ ලෝකේ කිසිම දෙයක් මගේ නෙවෙයි ඔක්කොම අතහරිනවා කියලා අතහරිනවා අතහැරලා අර කලින් කියවුවා වගේම කෙරුවා වගේම සිතින්ම සිත දිහා බලාගෙන ඉන්න. එහෙම බලාගෙන ඉනකොට සිතට දෙනවා ඔන්න සිතිවිලි. මේවා මගේ නෙවෙයි මේවා නැතිලා යනවා කියලා අතහරිනවා ඒ මට තවත් සිතිවිල්ලක්. ඒකත් මේකත් මගේ නෙවෙයි අතහරින්න. ඊළඟට තවත් සිතිවිල්ල. මේකත් මගේ නෙවෙයි ඒකත් අතහරින්න. ඊළඟට තවත් සිතිවිල්ල එනවා. හිතෙන් බලනවා. හිතෙන් මේ හිත දිහා බලනවා. ඒකත් මගේ නෙවෙයි. මේ විදිහට සිතෙන් අතහැර අතහරින්න. ඊළඟට තවත් සිටිය. මේ ඒකත් මගේ නෙවෙයි ඒකත් අතන. ඊළඟට තවත් සිටිය දෙනවා. හිතෙන් බලනවා හිතින්ම හිත දිහා බලනවා. ඒකත් මගේ නෙවෙයි මේ විදිහට සිටින් අතහැර අතහැර යනකොට සිත සම්පූර්ණයෙන්ම නිස්සල වෙලා යනවා. මොකක්වත් සිටිවිදෙන්නේ නැතුව හිත හිස් වෙලා යනවා. මේ වුණාට පස්සේ මේකත් හැම වෙලාවෙම පවතින එකක් නෙවෙයි අනිත්‍ය අනිත්‍ය මේකත් මගේ එකක් නෙවෙයි අනාත්මයි අනාත්මයි මගේ නෙවෙයි මේ දැන් ඔක්කොම දෙනේන පිටිවිලි මගේ නේ මගේ නේ කියලා ඔක්කොම අයින් කරගෙන අයින් කරගෙන ගියාට පස්සේ අන්තිමේදී හිත නිතර වෙලා මොකක්වත් නැතුව හිත නිකන් ඔහේ තියෙනවා. මොකක්වත් අරමුණක් දෙන්නේ නැහැ. නිකන් දැනීම විතරයි තියෙනවා. ඒක ආවත් එහෙම ඒක ඔක්කොටම නෑ ඒක ආවත් එහෙම මේකත් හැම වෙලාවෙම පවතින එකක් නේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේකත් මගේ නෙවෙයි මගේ නෙවෙයි මගේ නෙවෙයි කියලා සිහිපත් කරන්නේ එතකොට මොකක් හරි ආවොත් ඒ එන එකත් ඒ ඔක්කොම මගේ නේ අනිත්‍යයි මගේ නේ අනිත්‍යයි කියලා සිහි කරන්න. එහෙම කරොත් එහෙම ඇත්ත වශයෙන්ම හරියට මේක කළොත් මේ ජීවිතේදීම උනත් නිවන් ලබන්නට පුළුවන්. එහෙම බැරි වුණත් අවදාහරි භවයකදී මේ භවයේ නෙවෙයි මතු භවයකදී හරි මේ බුද්ධ ශාසනය නෙවෙයි මෛත්‍රී බුද්ධ ශාසනය වැනි මතු බුද්ධ ශාසනයකදී හරි කවදා හරි දවසක නිවන් ලබන්නට මේක ඒකාන්ත වශයෙන්ම හේතු වෙනවා වාසනාව වෙනවා එසේම වේවා මේ ඇයකට මේ ධර්මය ඇසීමේ කුසල ශක්තියෙන් මේ භවයේදී හරි පෙර අනාගත භවයකදී හරි මතු බුද්ධ ශාසනයකදී හරි නිවන් ලබා ගැනීමට මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාදනය කරලා ආශිර්වාද කරලා ඔබ හැම දිනාටම නිවන් සුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මේ කෙටි දේශනාව මෙතනින් නිම කරන්න සම්දෙනාටම නිවන් සුවම අත්පත් වේවා ආකාශත්තා චුම්මත්තා දේවානාගාමයි දෙකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමයි දෙකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමයි දෙකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු මම් පරන්තේ ධර්මස්තරණ මේ කුසලයේ ශක්තියෙන් ඒකාන්ත වශයෙන්ම මේ බලාපොරොත්තු වන පරිදි බුදුපතේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේලා විසින් මේ තනසේ පැමිණ වදාලා වූ සාන්ත ලක්ෂණ වනාම අනිවිනින් තනසීමට වාසනාව සම්තිය උදා වේවා සමදිනාටම නිවන් සුවපත් වේවා සනතරණ තැනෑම් පැත්තේම සුවපත් වෙත්වා